අප හැම දෙනා කෙරෙහිම මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදෙනවා. අනන්ත අප්‍රමාණ දෙවබඹුන් පිරිසක් උතුම් ධර්ම අවබෝධය සිද්ධ කරගන්නට යෙදුණා. බොහෝ මිනිසුන් සංඛ්‍යාවක් ඒ උතුම් නිවීම තමන්ගේ ජීවිතය තුළ සාක්ෂාත් කරගන්නට යෙදුණා. ලක්ෂ කෝටි ගණනින් මහ විශාල ජනතාවක් සුගති පරායන වීමට අවශ්‍ය ඒ සියලු ගුණධම් සිල් ගුණධම් පුරා ගන්නට යෙදුණා. මේ සද්ධර්මයේ ආනිසංසය තුළ මේ සද්ධර්මයේ පහළ වීම තුළ පින්නතුනි ඒ උතුම් ධර්ම මාර්ගය ලෝකයේ තුළ බොහෝ කලක් ස්ථාපනය වෙනවා නම් එය තරම් වටිනා දෙයක් වෙනස් නැහැ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ඊටාම කලාතුරකින් දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ ඒ වගේම මනුස්ස ආත්ම භාවයක් අපිට ලැබෙන්නේ ඊටාම දුර්ලභ දෙයක් හැටියට. ඒ වගේම සද්ධම්ම සවණං අති දුර්ලභං. සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩක් ලැබෙන්නේ දුර්ලභ කාරණාවක් හැටියට. ඉතින් මේ සියල්ල සම්පූර්ණ වුණ අද වගේ දවසක ඔබ විසින් අප්‍රමාදීව කටයුතු කළ යුතු වෙනවා. ඔබේ ජීවිතයේ කනෝවාමා උපජ්ජගා කියලා සරියුත්තරන් වහන්සේ අවවාද කළේ මේ ක්ෂණය ඉක්මවා යන්නට දෙන්න එපා කියලා. ඒ නිසා මේ ලබාගත් මොහොත මේ ලබාගත් ක්ෂණය ඔබෙන් ගිලිහෙන්නට දෙන්න එපා. අප්‍රමාදීව ඊට අවශ්‍ය කටයුතු ඊට අවශ්‍ය ගුණධම් ඔබේ ජීවිතය තුළ පුරා ගන්නට අවශ්‍යයි. එනිසා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ පිළිබඳව ඔබ ගැඹුරින් නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ. සම්්‍යක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ සියලු සියලු සත්‍යයන්ට හිතසුව පිණිස දේශනා කළ ඒ උතුම් සද්ධර්මයේ තුළ ප්‍රායෝගික ප්‍රතිපදාවක් ලෙස ඇතුළත් ඊටමත් සුවිශේෂ ධර්මකාරණා සමූහයක් පිළිබඳවයි අප සාකච්ඡා කරමින් පැවතියේ. ඒ තමයි ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන ඒ දස සංඥාවන් පිළිබඳව කරන සාකච්ඡාවක් විදිහට. ගිරිමානන්ද සාමණේරහන්සේ අසනීප තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ ගිරිමානන්ද සාමණේරහන්සේට මේ දස සංඥා පිළිබඳව කියන්නට කියලා ආනන්ද තෙරුන් වහන්සේ අරමුණු කරගෙන දෙසායි මේ දස සංඥාවන් වදාළේ. එතකොට මේ දස සංඥාවන් අවශ්‍ය වෙන්නේ ආනන්ද තෙරුන් වහන්සේට පමණක්වත් ගිරිමානන්ද තෙරුන් වහන්සේට පමණක්වත් නෙවෙයි. ඒ දස සංඥාවන් අවශ්‍ය වෙන්නේ ජීවිතය ධර්ම මාර්ගයක ධම් ප්‍රතිපදාවක ගමන් කරවන නිවීම බලාපොරොත්තු වෙන තමන්ගේ ජීවිතය ධර්මයේ වෙනුවෙන් කැප කරන කෙනෙකුට තමයි ඒ දස සංඥාවන් අවශ්‍ය වෙන්නේ. එනිසා ඒ දස සංඥාවන් පිළිබඳව අපි ඒ නොඑක් ප්‍රභේදයන් ඇතිව සාකච්ඡා කරන්නට කල්පනා කළේ. එහිදී මූලික වශයෙන්ම අපි අනිත්‍ය සංඥා සහ අනත්ත් සංඥාව පිළිබඳව යම් පමණකට කරුණු සාකච්ඡා කරන්නට යෙදුණා. අනිත්‍ය ධර්මයේ පිළිබඳව අපි නොඑක් ප්‍රභේදගතව එය සාකච්ඡා කළා. ඒකට අනිත්‍යතාවයේ තුලදී උපාද වයත්හේන යන කාරණාව. ඒ කියන්නේ හට ගැනීම සහ වැයවීම කියන ධර්මයේ පිළිබඳව කරන භාග්‍යවතුන් වහන්සේගේ දේශනය එහිදී අපි තේරුම් ගන්නට උත්සාහවත් වුණා. අනිත්‍ය ලක්ෂණය එහෙම නැත්නම් අනිත්‍ය කියලා අපි pāli භාෂාවෙන් පාවිච්චි කරන මේ දේ අපිට හේතු නිසා හටගන්න සහ හේතු නැතිවීමෙන් නැතිව යන ඒ උතුම් ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නට තියෙන ක්‍රමයක්. ඒ නිසා එය විමුක්ති මුඛයක් හැටියට අපි හඳුනා ගන්නවා. විමුක්ති මුඛයක්. විමුක්තිය සාධනය කරගන්නට තියෙන විමුක්ති ద్వාරයක්. විමුක්තියට ප්‍රවේශ වන්නට තියෙන දොරටුවක්. හැටියට ඒ අනිච්චානුපස්සනාව අපි හඳුනා ගන්නවා. එතකොට මේ අනිච්ච සංඥා කියලා කිව්වේ ඒ අනිච්චානුපස්සනාවටම තමයි. සංඥාවක් කියලා කිව්වේ හඳුනා ගන්න ස්වභාවයට. එතකොට අනිත්‍ය සංඥා කියලා කිව්වේ අනිත්‍ය ලෙස හඳුනා ගන්නා ලක්ෂණයට, අනිත්‍ය ලෙස හඳුනා ගන්නා ස්වභාවයට. එතකොට යමක් අනිත්‍ය වශයෙන් අපි හඳුනා ගැනීමක් කරනවා නම් ඒ අනිත්‍ය වශයෙන් කරන හඳුනා ගැනීම අපිට ඉවහල් වෙනවා විමුක්තිය සඳහා. විමුක්තිය කියන දේ යම්කිසි දෙයක් පදනම් කරගෙන ඒ කියන්නේ වස්තු වශයෙන් හෝ ද්‍රව්‍ය වශයෙන් හෝ අපිට පවතින දෙයක් හැටියට ලෝකයේ තුලින් පනවන දෙයක් නෙවෙයි. නමුත් විමුක්තිය කියන දේ අපි තේරුම් ගැනීමේදී අපිට මේ අනිත්‍ය ලක්ෂණාදිය තුළ තමයි අපිට ඒක තේරුම් ගන්නට තියෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් අනිත්‍ය වශයෙන් සියලු ධර්මයන් පිළිබඳව දකිනවා නම් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියලා දැක්කේ ඒ අනිත්‍ය වශයෙන් යම්කිසි දෙයක් දකිනවා නම් ඒ අනිත්‍ය වශයෙන් දකින ධර්මයේ තුළ ඒ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම දැකීමෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමේදී ඇති දෙයක නැතිවෙන බවට වඩා ඒ තුළ ඇතුළත් වේ යුතු දේ තමයි මේ ලෝකය හටගන්න විදිහ සහ ලෝකයේ තියෙන දේ තුළ සිදුවන Nirodhe. නැතිනම් ලෝකයේහි සමුදය සහ ලෝකයේහි වැය කියන එක නැතිනම් අත්ංගමය කියන එක තමයි එතනදී හඳුනාගත යුතු වෙන්නේ. එතකොට මේ හට ගැනීම සහ වැයවීම යම්කිසි කෙනෙක් දකිනවා නම් හට ගැනීම සහ වැයවීම දකින කෙනාට ලෝකේ පැනවීමක් කවදාවත් කරන්නට පුළුවන් කමක් නැත්තේ. හේතුව ඔහු හට ගැනීම දකිනවා ඒ වගේම ඔහු වැයවීම කියන දේ දකිනවා. එනිසා මේ අනිත්‍ය සහ අනත්ත් සංඥාවන්දී අපි මෙතෙක් කතා කළ ඒ සංඥා දෙකේ එක සංක්ෂිප්තයක් විදිහටයි මේ කාරණා ටික අද ඔබට සිහිපත් කරන්නේ. එතකොට මේ අනිත්‍යානුපස්සනාව දිහා අපි බලනකොට අපි ඒක තේරුම් ගත්ත මුළු සමස්ත ලෝකයේ තුලම තියෙන හට ගැනීම සහ වැයවීම කියන එක. එතකොට ඒක හට ගැනීම සහ වැයවීම කියන කාරණාව අපි ප්‍රත්‍යක්ෂ කිරීමේදී අපිට දකින්නට තියෙන්නේ හේතුඵල ධමක පැවැත්මක්. හේතුඵල ධමක පැවැත්මක්. නැතිනම් තව විදිහකින් කිව්වොත් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්. ලෝකාදී සූත්‍ර දේශනාවන් වලදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෝක සමුදය සහ ලෝකයේ අත්ංගමය කියන එක. ලෝකය හටගන්නේ කොහොමද? ලෝකයේහි අත්ංගමය සිද්ධවන්නේ කොහොමද කියන කාරණාව. එතකොට ලෝක සමුදය පිළිබඳව යම් කිසි කෙනෙක් බලනවා නම් ඒ ලෝක සමුදය පිළිබඳව පැනවීම කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා සංහා සංහාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවති එතකොට ලෝකය පිළිබඳව හට ගැනීම පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ විවරණය කිරීම මෙතනදී අපි තේරුම් ගන්නවා. ලෝකය හටගන්නේ කොහොමද? නැතිනම් ලෝකයේ සමුදය වන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දේශනා කරපු පర్యాయ තමයි ඔය ලෝක සූත්‍රය තුළදී අපි දකින්නේ. එතකොට එතනදී අපි හඳුනා ගන්නවා ලෝකය කියලා පැනවීම කරන්නේ කොහොමද කියලා. අපිත් අද ලෝකය කියලා යමක් හඳුනනවා. අපි හඳුනන ලෝකය මොකද්ද? අපි හඳුනන ලෝකය තමයි මේ එළිය තියෙනවා ගස්කල් ගෙවල් දොරවල් තියෙනවා මිනිස්සු ඉන්නවා යාන වාහන තියෙනවා අපිට ජීවත් වෙන්න පුළුවන් මේ මහ පෘථිවිය කියලා එකක් තියෙනවා රටවල් ගොඩාක් එකතු වෙලා සාගර ආදීන් යුක්තව මේ විදිහ අවකාශ ආදී දේවල් ඇතුව මේ නිර්මාණය වෙලා තියෙන ලෝකය කියලා අපි ලෝකය හඳුනාගෙන තියෙනවා එතකොට මේ විවිධ ක්‍රමයන්ගෙන් විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ සංකල්ප වලින් ලෝකයේ පිළිබඳව අපි හඳුනාගෙන තියෙන විදිය අපි හිතාගෙන ඉන්න ක්‍රමය වෙනස් කරලා නැතිනම් ඊට වඩා වෙනස් දැක්මකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තුල නිෂේධණයට ලක් වෙනවා අපි අද ලෝකය කියලා යම් දෙයක් යම් සංකල්පනා තුළින් හිතාගෙන ඉන්නවා නම් ඒ සියල්ල නිෂේධණයට ලක් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කර ලෝක සමුදය තුළ. ඒ කියන්නේ ලෝකය හටගන්නේ කොහොමද කියලා ලෝකය හට ගැනීමට තියෙන මුල තමයි බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරලා දෙන්නේ. යම් කිසි විදිහකින් ලෝකය කියලා යමක් තියෙනවා නම් මේ ලෝකය කියන දේ හටගත්තේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඇසත් නිසා රූපත් නිසා චක්කු විඥානය උපදිනවා. එනම් සංගති පස්සෝ තුන්දෙනාගේ එකතුවට කියන ස්පර්ශයයි කියලා. එතකොට තුන්දෙනාගේ එකතුව ස්පර්ශය. ස්පර්ශය නිසා තමයි මිනිසුන්ට වේදනාව දැනෙන්නේ සැප දුක් උපේක්ෂා වශයෙන් ගන්න. ඒකේ සැප වේදනාවට තමයි මිනිස්සු හැමදාම තණ්හා කරන්නේ. ඒ තණ්හාවට තමයි මිනිස්සු ඇලෙන්නේ, දැඩිව ග්‍රහණය කරගන්නේ. ඒ වගේම ග්‍රහණය කරගන්න දේවල් නැවත ලෝකයේ පවතින දේවල් හැටියට කල්පනා කරන්නේ. එතකොට මේ පවතින දේවල් විඳින පුද්ගල බවක් තමන් විසින් නිර්මාණය කරගන්නේ අන්න ඒ පුද්ගලයාට තමයි ජරා මරණ දුක විඳින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට අද අපිට දුක් විඳින ලෝකය අපි සැප තියනවා කියලා හිතන ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිර්වචනය කරනවා. එතකොට ඇත්තටම ලෝකය හටගත්ත තැන තිබුණු යථාර්ථය මේ තුලින් භාග්‍යතුන් වහන්සේ පනවනවා. ලෝකේ කොහොමද හටගත්තේ කියන තැන තිබුණු යථාර්ථය. එතන යථාර්ථය තමයි අපිට චක්කුංච පටිච්ච රූපේච්ච උපජ්ජති චක්කු විඥානං කියලා කියන්නේ. ඇසත් නිසා රූපත් නිසා උපජ්ජති චක්කු විඥානං චක්කු විඥානය උපදිනවා. ඇසත් නිසා රූපත් නිසා චක්කු විඥානය උපදිනවා. එතකොට ඇහැයි රූපයි චක්කු විඥානයයි කියන මේ තුන් දෙනෙක් එකතු වුණ තැන ස්පර්ශයේ පැනවීමක් තියෙනවා. ඇසට රූප ස්පර්ශ වුණා. ඒ වගේ මේ ඇස පිළිබඳව විඥානන කෘත්‍ය කළ රූපය පිළිබඳව දැනගත්තා. එතකොට මෙන්න මේ තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා කියනවා. එතකොට ස්පර්ශ නිසා තමයි අපිට යම්කිසි රූප සංඥාවක් පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ පිළිබඳව විතර්කණය කළා තමයි අපි සැප දුක් වශයෙන් අපි ඇති කරගන්නේ වේදනාවක්. එතකොට දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් චක්කු සම්පස්සජා වේදනාව නැතිනම් ඇහැට යමක් ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වීම තුළ ලැබුණු වේදනාව සැප වේදනාවක් උනේ කොහොමද කියලා. දැන් අපි කතා කරපු කාරණා ටිකත් එක්ක තමයි මේ කතාව ඉදිරියට අරගෙන යන්නේ. කියන්නේ අපි එතනදී හඳුනාගත්ත ඇහැට පේන්නේ වර්ණ සතහන වර්ණ සතහනක් ඇහැට පේන තැනක තිබුණේ උපේක්ෂා සහගත වේදනාවක්. ඒ වේදනාව සැප හෝ දුක කියලා පනවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. චක්කු විඥානය හට ගන්න තැන තියෙන වේදනාව සැප හෝ දුක වශයෙන් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතන විපාක උපේක්ෂා සහගත වේදනාවක් තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන අපි තණ්හා කරන්නේ හැම වෙලාවකදීම අර සැප සහගත වේදනාවට. එතකොට පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා ස්පර්ශ නිසා වේදනාව වේදනාපච්චයෙන් අපි තණ්හාව උපද්ද ගන්නවා එතකොට අපි තේරුම් ගන්නට ඕනේ අපි තණ්හා කරන වේදනාව කුමක්ද කියන කාරණාව එතකොට මෙතනදී තණ්හා කරන වේදනාව කියන කාරණාව වේදනාපච්චය තණ්හා කියලා කිව්වට නිකම්ම ස්පර්ශය කියන කාරණාව නිසා සකස් වුණ වේදනා කියන ගතියකට අපිට තණ්හාව උපදින්නේ නැහැ ස්පර්ශ නිසා සකස් වන වේදනා කියන ගතියකට අපිට නිකම්ම සංහාව සකස් වෙන්නේ නැහැ. නිකම්ම සංහාව සකස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. අපිට මොකද්ද කියලාවත් විනිශ්චය කරගන්නට බැරි මට්ටමින් ඇහැට ආපු වර්ණ රූපයක්. අම්මා කියලා දන්නෙත් නැහැ, දරුවා කියලා දන්නෙත් නැහැ, වටිනා දෙයක් කියලා දන්නෙත් නැහැ, නොවටිනා දෙයක් කියලා දන්නෙත් නැහැ. මේ කිසිම දෙයක් නොදන්නා තැනක ඇහැට පෙනුණු වර්ණ රූපයක් පිළිබඳව තණ්හා වේදනාව එතන වේදනාවකට තණ්හා කරනවා කියන එක යෙදෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? අන්නේ වේදනාව පිළිබඳව අපි අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා අපි මේ වේදනාව පිළිබඳව අර මනස පැත්තෙන් ඇති කරගන්න සංකල්පනාවන්ගෙන් එහෙම නැතිනම් කාමසහගත සංකල්පනාවන්ගෙන් අපි ඒක ඇසුරු කරනවා. ඒ කාමසහගත සංකල්පනාවන්ගෙන් අපි මේ දේ ඇසුරු කරගන්නකොට ඒ ධර්මය හොඳ දෙයක් හැටියට නැතිනම් සැප වේදනාව පවතින දෙයක් හැටියට අපි කල්පනා කරනවා. හටගත්තේ මොකද්ද? උපේක්ෂා සහගත සැපද නොවූ දුකද නොවූ විපාක වේදනා මාත්‍රයක්. රූපේ පෙනුනේ මත්තනේ. හැබැයි අපි හඳුනාගත්තේ මොකද්ද? ඉතින් අපි දැනගත්තේ මොකද්ද? සැප සහගත දෙයක් තියෙනවා කියලා. ඇයි සැප සහගත උනේ? අර හිත පැත්තේ අපි හොඳයි කියලා එකතු කරගෙන තිබුණු කාමාදී ආශ්‍රව ධර්මයන්ගෙන් අර්ථික අරමුණු කළා. ඒ කියන්නේ පාටි ටික ගාගෙන අපිට ඕන විදිහට අපි ඒ රූපය සකස් කරගත්තා. එතකොට දැන් අපි ඒක හදාගත්ත මනෝ විඥානය තුළින් අපි ඒක ඇලෙන්න පුළුවන් විදිහට අපි හදාගෙන තියෙනවා. අපි ඇලෙන්නේ අන්න ඒ සංකල්පය තුළින් ඔසවා තබපු දෙයකට. ඒකයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට ඇති කරගත්ත දෙයකට අපි තණ්හා කරනවා. නමුත් අපි කියනවා අර ඇහැ රූප චක්කු විඥාන නිසා සකස් වන ඒ චක්කු සම්පස්සේන නැතිනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාවට තණ්හා කළා කියලා. නිකම්ම වේදනාවට තණ්හා ඇතුනේ නැහැ. ඒ වේදනාව සැප වේදනාවක් කියලා අපි කල්පනා කරලා බලෙන් ඒකට පරිවර්තනය කරගෙන තමයි තණ්හා ඇති කරගන්නේ. හැබැයි අර වේදනාව ඇත්තටම හටගෙන නිරුද්ධ වුණ තැනක ඒක හොඳ දෙයක් හැටියට කරපු වැරදි දැන්වීමක් නිසා තමයි අපි ඒකට තණ්හා කළේ. ඒ වේදනාවක් වේදනාව හැටියට නෙමෙයි අපි දකින්නේ. ඒ වේදනාව දකින්නේ රූපය තුල තිබිලා එන දෙයක් හැටියට. රූපය තුල තිබිලා එන දෙයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසායි අපි හිතන්නේ මේ රූප දැක්කහම මට සතුට ඇති වෙනවා කියලා. හොඳ ලස්සන රූප දැක්කහම සතුට ඇති වෙනවා. හොඳ මිහිරි ශබ්ද ඇහුවාම මට සතුට ඇති වෙනවා කියලා අපි හිතන්නේ හේතුව නිසා. එනිසා අපි මේ සතුට ඇති වෙනවා කියලා අපි හිතාගෙන ඉන්න එක පවරනවා හැම වෙලාවකදීම බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් එකට. එතකොට අන්න ඒ විදිහට ඒ පැත්තට ඒක පවරලා දුන්නට පස්සේ නැවත නැවත බාහිරටය නැවත පවරා දීමෙන් පස්සේ අපිට ඒක ලෝකයේ තුල පවතින දෙයක් හැටියට නිත්‍ය සංකල්පනාවක් ගොඩනගනවා. එතකොට ඒ ඒ තණ්හා සහගත දේ පවතිනවා කියලා අපි ග්‍රහණය කරගන්න. තවදීකින් කියනවා අපි උපාදාන වශයෙන් ඒක ග්‍රහණය කරගන්න. ඒ වගේම උපාදාන වශයෙන් ග්‍රහණය කරගත්ත විතරක් නෙමෙයි ඒ කාම කාම වස්තුන් බාහිර පවතිනවා කියලා අපි ගන්න සංකල්පයෙන් අපි ඒ බාහිර පවතින දෙයක් විදිහට ඒක ඇසුරු කරනවා. එතකොට මේ ලෝකයේ තුල ජීවත් වෙන තමාවත් හම්බ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට හම්බුන කෙනෙකුට මොකද්ද සිද්ධ වෙන්නේ? අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ටික ජරා මරණ දුකත් එක්ක එකට විඳින්න පුළුවන් පසුබිම හැදිලා තියෙනවා. මේක තමයි අපේ ජීවිතේ. ඒ කියන්නේ මේක ඇතුලේ තිබුණ යථාර්ථ විදිහට පැවතුණු කොටස ඒ යථාර්ථයක් විදිහට පවතින කොටස ඇත්ත ඇති හැටියට නොදන්නා කමින් වැරදි විදිහට පෙන්වා දෙනකොට දුක් විඳින්න පුළුවන් මනසක් නිර්මාණය කළා දුක උපද්දලා තියෙනවා. මෙන්න මේ දුක විඳින ලෝකය හැටියට බුදුරජාණන් වහන්සේ ලෝක සමුදය කියලා පෙන්වන්නේ මෙන්න මේ කාරණා ටික. එතකොට පින්නතුනේ අද අපි ලෝකය කියලා යමක් ඇසුරු කරනවා නම් ඔබ ලෝකය කියලා ඇසුරු කරන්නේ ඔන්න ඔය ක්‍රමවේදය ඔස්සේ ඔබ වෙත පැමිණි දේවල්. ඔය ක්‍රමවේදය ඔස්සේ ඔබ වෙත පැමිණි දේවල්. මොන ක්‍රමවේදය ඔස්සේද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා සංහා සංහාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවති කියන ආකාරයට ඔබට හමුවන ලෝකය. එතකොට මේ ලෝකයේ ඇතුලේ තමයි අපි සැරිසරන්නේ. ඒකයි ඔබ අද ලෝකය කියලා යමක් කල්පනා කරනකොට ඔබට වැඩිපුරම එන්නේ ඇහැට පෙනෙන ලෝකය පිළිබඳව. උපතින් උපතින්ම නොපෙනෙන කෙනෙක් නම් එයාට ලෝකය කිව්වහම ඉන්නේ එයාට ඇහෙන අර ශබ්ද වලින් යුක්ත ලෝකය පිළිබඳ. එහෙම නැතිනම් ගඳ සුවඳ රස ස්පර්ශ වලින් යුක්ත ලෝකය පිළිබඳව තමයි අපිට කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකය කියලා යමක් ඔබට ඇහැට පේන්නේ නැති දෙයක්, කනට ඇහෙන ශබ්දයකින් තොරව, නාසයට දිවට කයට දැනෙන දෙයකින් තොරව ඔබට ලෝකය කියලා දෙයක් අද දවසේදී පණවන්නට පුළුවන් කමක් නැහැ. ඒ පණවන්න බැරි ලෝකය කියලා යමක් තියෙනවා නම් ඔබ ලෝකය කියන දේ ඇසුරු කරන්නෙම ඔන්න ඔය කියපු ක්‍රමවේද ටිකට ඔබට ලෝකය හම්බුන නිසා. ඔය ක්‍රමවේද ටිකට ඔය කියපු ක්‍රමය අනුව ගිහිල්ලා ලෝකය හම්බුන නිසා. දැකපු රූපය එළියේ ඉතුරු නිසා එළියේ තියනවා කියලා ඔබ හිතපු නිසා අහපු ශබ්දේ එළිය තිබිලා ආපු දෙයක් හැටියට ඔබ ග්‍රහණය කරගත්ත නිසා ඒ වගේම විඳපු ගඳ සුවඳ රස ස්පර්ශ බාහිර තියෙන දේවල් හැටියට ඔබ කල්පනා කරපු නිසා අන්න ඒ බඳු තියෙන ලෝකයක් ඔබට අද හම්බෙලා තියෙනවා ඒ තියෙන ලෝකයේ ඇතුලේ ඔබ ජීවත් වෙනවා ජීවත් වෙන ඔබට සැප දුක විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඔන්න පින්නතුනි ලෝකය සමුදය වුණ ආකාරය ලෝකය හටගත්තු විදිහට එතකොට ලෝකයේ අස්තංගමේ මොකක්ද අත්ංගමය කියලා කියන්නේ ලෝකෙන් මිදීම කියන දේ. ලෝකේ නැතිවීම කියන දේ වෙන්නේ කොහොමද? ලෝකේ නැතිවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්ඛුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා සංහා යා සංහායේව අශේෂ විරාග නිරෝධා ඒ වේදනාව නිසා හටගන්න තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාවගේ නිර්වශේෂ විරාග නිරෝධය. උපාදාන නිරෝධ. උපාදානෙ නැති වෙලා යනවා. උපාදාන නිරෝධා භව නිරෝධ. උපාදානෙ නැතිවීමෙන් භවේ නැති වෙලා යනවා. භව නිරෝධා ජාති නිරෝධ. භවේ නැතිවීමෙන් ජාතිය නැති වෙලා යනවා. ජාති නිරෝධා ජාතිය නැතිවීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියලා යමක් තියෙනවා නම් මේ දේවල් වල නොහැට ගැනීමට යනවා. මේක තමයි ලෝකයේ කෙලවර. එහෙම නැත්නම් මේක තමයි ලෝකයේ අස්තංගමය. එහෙම නැත්නම් ලෝකයෙන් මිදුණ කෙනෙක් කියලා කියනවා නම් ලෝකේ නැති කරපු කෙනෙක් කියලා කියනවා නම් මෙන්න මේ මේ ටිකට තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙබඳු මනසක් හදාගත්ත කෙනෙක්. කොහොමද? අර තණ්හාවගේ නිර්වශේෂ නිරෝධය. දැන් මෙතන පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ කොටස් දෙකක් බෙදලා තියෙනවා. ඒ තමයි පවතින ධර්මතාව ටික. චක්කුන්ති පටිච්ච රූපේ සුප්පච්චේති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා යා තණ්හා යේ වශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාවගේ නිර්වශේෂ නිරෝධය. එතකොට අපිට බලන්න වෙනවා මේ තණ්හාවගේ නිර්වශේෂ නිරෝධය කියලා කියන්නේ තණ්හාවගේ ශේෂයක්වත් නැතුව දුරු කිරීම කියලා කියන්නේ මොකක්ද කියලා. තණ්හාවගේ නිර්වශේෂ නිරෝධයක් නැතිනම් තණ්හාවගේ අනුත්පාදයක් තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ තණ්හාව පවතින්නට පුළුවන් ඇහැ රූප චක්කු විඥානාදී මේ ධර්ම තියෙනවා. චක්කුන් ලෝකයේ තිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියලා කියන්නේ. ඇස ලෝකයේ ප්‍රිය මధుර ස්වභාවයෙන් යුක්ත දෙයයි එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති තණ්හාව උපදිනවා නම් උපදින්නේ මෙතන තමයි. එත්ත නිවිසමානා නිවිසති තණ්හාව නිවෙනවා නම් නිවෙන්නේ මෙතන. තණ්හාව පවතිනවා නම් පවතින්නේ නැහැ. එතන නිවිසමානා නෙමෙයි. එතකොට තෘෂ්ණාව ලෝකේ උපදිනවා නම් උපදින්නේ මෙතන. එතන නිවිසමානා නිවිසති. මෙතන තමයි නිවේෂණය කරන්නේ. එව නැතිනම් තණ්හාව පවතිනවා නම් පවතින. එතකොට පින්නතුනේ දැන් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා ඇස රූප චක්කු විඥානාදී මේ ටික තමයි තෘෂ්ණාවට නිවේෂණ ස්ථාන. ආශය ස්ථාන ඇසුරු කරන තැන. එතකොට දැන් මේ ධර්මතා ටිකේ Nirodhayak නොකොට යම් කිසි කෙනෙක් කියනවා නම් සංහාව විතරක් නිරුද්ධ කරනවා කියලා ඒක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි චක්කුම් භික්කවේ පහා සම්බන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මහණෙනි ඇස ප්‍රහාණය කළ යුතුයි. ඒ වගේම චක්කු නිරෝධ ධම්මං කියලා දේශනා කළා. ඇස කියන එක නිරෝධය ස්වභාව කොට පවතින ධර්මයක් කියලා. චක්කු විරාග ධම්මං කියලා දේශනා කළා. ඇස කියන එක විරාගයේ ස්වභාව කොට පවතින ධර්මයක් කියලා. එහෙනම් අපිට අර ලෝකය කියලා අපි යමක් ඇති කරගත්තේ යම් ඇස නැමැති ආයතනයක් හරහා නම් කන නැමැති ආයතනයක් හරහා නම් නැතිනම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන ටික හරහා නම් මෙන්න මේ ආයතන ටික පිළිබඳවම තියෙන යථාභූත ඥාන දර්ශනය නිසා තමයි තණ්හාව නූපදින්නේ. ඒකයි අපි මුලින්ම පැහැදිලි කළේ යම් තැනක තණ්හාවට තණ්හාවට හේතු උනේ එහෙම නැතිනම් අර උපේක්ෂා සහගත වේදනාවට කෙලින්ම සංහාව ඉපදුනා හැම නෙමෙයි. සැප නැති දුක් නැති උපේක්ෂා සහගත වේදනාවකට විපාක උපේක්ෂා සහගත වේදනාවකට කෙලින්ම කොතනින්වත් සංහාව ඉපදුනා නෙමෙයි. අර ඇහැ රූප චක්කු විඥාන ස්පර්ශ වේදනාදී යම්කිසි ධර්මතා ටිකක් තිබුණා නම් විපාක ධර්ම හැටියට හඳුනා ගන්නට පුළුවන්. අන්න එබඳු වූ තැනක අපි සැප දුක් උපේක්ෂා වශයෙන් කල්පනා කරන්නට පුළුවන් විදිහට සංකල්පනා වශයෙන් මේ දේවල් සකස් කරගත්තා නම් ඒ සකස් කරගත්ත නිසා තමයි ඇතිනම් ඒවා අපි කර්ම රැස් වෙන විදිහට අසුරු කරා නම් ඒ අසුරු කරපු නිසා තමයි අපිට ලෝකේ ගොඩනගන්නේ. ඒ කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කිය එක. අවිද්‍යාව නිසා සංස්කාරය සිද්ධ වෙනවා. එතකොට ඒ නොදන්නාකම නිසා ඒ කර්ම සංස්කාරයන් සිද්ධ වෙනවා. එතකොට දැන් අපිට එතන අවිද්‍යා සංඛාර සංහා අවිද්‍යා සංස්කාර නැත්නම් එතන සංහා උපාදාන භව කියලා පැනවීමක් නැහැ. එනිසායි තණ්හාව කියන එක ඉබේ ආකස්මිකව වේදනාව තියෙනවා නම් එතන තණ්හාව උපදිනවා කියලා එකක් ඇත්ත නෑ. එතන අවිද්‍යා සංස්කාර යෙදී යුතුයි. එතන අවිද්‍යා සංස්කාර යෙදී යුතුයි. දැන් පටිච්චසමුප්පාද පෙළ බුදුරජාණන් වහන්සේ ලෝක සමුදය ලෝක සමුදය වෙන තැනදී පාවිච්චි නොකලට අවිද්‍යා සංස්කාරය යෙදෙනවා කියලා පටිසම්භිදා මග්ගය ආදී ග්‍රන්ථවල තියෙන ධම්මච්චිති ඥාන ආදී විග්‍රහ කරගැනීමේදී අපි දකිනවා යම් තැනක තණ්හාව තියෙනකොට ඒ තණ්හාව නිකම් නැති වෙච්ච දෙයක් නෙමෙයි අවිද්‍යා සංඛාර කියන දෙයත් එක්ක තමයි තණ්හාව කියන දේ පවතින්නේ කියලා. කියන්නේ තණ්හාව කියලා එකක් වෙනම තියෙන විදිහක් නැහැ නේ. යම් තැනක කර්ම නැත්නම් තණ්හාව කියලා එකක් තියෙන්න පුළුවන් කමක් නැහැ. එනිසා තණ්හා කියන වචනයෙන් හැඳින්වුවාට එතන යම් කිසි කර්මයක් තියෙන්න ඕනේ. ඒ කර්මය නිකන් තියෙන විදිහක් නෑ. චතුරාර්ය සත්‍ය නොදන්නාකම නැතුව, අවිද්‍යාව නැතුව. ඒසා යථාභූත සත්‍යය. ඒ කියන්නේ ඌ පරිදි ඇත්ත නොදන්නාකම හේතුව. ඒ නිසා අවිද්‍යා සංස්කාර නිසා තමයි එතන තණ්හා උපදින්නේ. නිකම්ම වේදනාවකට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වේදනාව පිළිබඳව, ස්පර්ශය පිළිබඳව, ඇස පිළිබඳව, රූපය පිළිබඳව, චක්කු විඥානය පිළිබඳව නොදන්නා කමින් යුක්තව කල්පනා කළ නිසා තමයි. නොදන්නා කමින් යුක්තව සංස්කරණය කළ නිසා තමයි සංහාව ඉපදෙන්නේ. දැන් ලෝකයේහි පවතින අස්තංගමය පිළිබඳව දේශනා කරනකොට නැතිනම් ලෝකයේහි තියෙන නැතිවීම පිළිබඳව පනවනකොට අපිට පැනෙන්නේ කොහොමද? සංහාව නිර්වශේෂයෙන් නැති වෙන්න ඕන කියලා එතකොට අපි දන්නවා සංහාව නිකන් හටගත්තේ නෑ අර කාරණා ටිකක් නිසා සංහාව ආවේ අවිද්‍යාව සංඛාර කියලා. එතකොට අන්න අවිද්‍යාව නැති කරන්න ඕනේ. සංස්කාරය නැති කරන්න ඕනේ. අවිද්‍යාව සංඛාර කියන මේ ධර්ම නැති වුණොත් අන්න එතකොට සංහාව නැති වෙයි සංහාවන උපදින බවට පත් වෙයි. එනිසා මෙතනදී අපිට තේරුම් ගන්නට වෙනවා මේ කතා කළේ කුමන පරයයක්ද කියලා. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ සංහාවේ නිර්වශේෂ නිරෝධය දේශනා කරනවා. ඒ සඳහා අවිද්‍යාව දුරු වෙන්නට ඕනේ, කර්ම රැස් කර නොගෙන ඉන්නට ඕනේ. එහෙනම් අවිද්‍යාව නිරෝධය වෙන්නට නම් එතන විද්‍යාවක් තියෙන්නට ඕනේ. එතන ප්‍රඥාවක් තියෙන්නට ඕනේ. එතන ඥාන දර්ශනයක් තියෙන්නට ඕනේ. කුමක් පිළිබඳවද? යථා භූත සත්‍යය පිළිබඳව. නැතිනම් භූත සත්‍යය පිළිබඳව. ඒ කියන්නේ ඌ පරිදි ස්වභාවය කියන එක. උපරිද ස්වභාවය කියලා කියන්නේ යමක් එලෙස වුණා නම් ඒ උන දේ පිළිබඳව තමයි ඒ නුවණ පවතින්නේ. එතකොට උන දේ පිළිබඳව නුවණ පවතිනවා කියලා කියනකොට මොකද්ද උනේ? ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා ටික හටගත්තා. ඒ හටගත් ධර්මය නැතුව යනවා. ඒවා හැමදාම එක දිගට තියෙන දේවල් නෙමෙයි මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැතුව යන ධර්මයක්. ඇහැ කියන එක ඉපැද්දුවේ අවිද්‍යා කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ටිකක් නිසා කියලා අපි කතා කළා. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර කියලා හේතු ටිකක් නිසා. එතකොට අවිද්‍යාව කියන දේ කර්ම තණ්හා කියන ටික නැති වෙලා යනවනම් එතකොට නැවත අනාගතයට ඇහැ උපදිනවා කියන එකක් වෙන්නේ නැහැ. අද ආහාර ප්‍රත්‍ය උපදින ප්‍රත්‍ය වෙනවා කියන එක වෙන්නේ නැත්නම් එතනදී නැවත නැවත ඇහැ සකස් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සියලුම දේ එකතු කරගෙන තමයි ඒ කියන්නේ විඥාණය අවිද්‍යා කර්ම සංහා කියන ටිකේ නියෝජනය මොකද්ද? විඥාණය. විඥානයේ නාම රූපේ ප්‍රත්‍යකොට පවතින බව. එතකොට ඒ විඥානය නාම රූපයට ප්‍රත්‍ය කරගෙන කියන තැන එතනදී ආහාරද රූපය තමයි රූපය හැටියට ප්‍රධාන ලෙස කතා කරන්නේ මේ පරියාය තුළදී අපි. එතකොට ඒ ආහාර ප්‍රත්‍යයෙන් උපන් ඒ කියන ඇස කියන එක ඒ මොහොතේ හටගෙන නැති වෙලා යන දෙයක්. ඒක ප්‍රසාද මට්ටමේ දෙයක්. ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට ඇහැ මේ මොහොතේ හටගෙන මේ මොහොතේ ක්ෂණිකව නැතිනම් ඒ මොහොතේ දිදී යනවා නම් නැවත ආපහු පෑ ගණන් තප්පර ගණන් ඉදිරියට පවතින්නේ නැත්නම් ඒකට ඒ ඇහෙන් දැකපු රූපය තියනවා කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. ඇයි? අපි කතා කළා ඇස නැතුව රූපේහි පැනවීමක් නැහැ කියලා. ඇහැ තිබ්බොත් විතරයි යම් තැනක රූපේ පණවන්න පුළුවන්කම තියෙන්නේ. රූපය නැතුව ඇහි පැනවීමකුත් නැහැ, ඇහැ නැතුව රූපේහි පැනවීමකුත් නැහැ. එතකොට මෙන්න මේ ධර්මතා දෙක ඇස සහ රූපේ කියන එක ඇස තිබ්බොත් රූපේ තියෙනවා, රූපේ තිබ්බොත් ඇහැ තියෙනවා. රූපේ තියෙනවා කියන්නේ අපි රූප පේන නිසානේ. එතකොට ඒ පේන්න නම් ඇහැ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේම ඇහැ තියෙනවා කියන්නේ රූප පේන නිසානේ අපි ඇහැ පේනවා කියලා දැනගන්නේ. එහෙනම් අපිට රූප තියෙන්නටත් ඕනේ. නිසා ඇසේ පැනවීම රූප ඇතිකල්ලි රූපේ පැනවීම ඇස ඇතිකල්ලි. එතකොට ඒක ඇතුලේ ඊයේ දැකපු රූප, පෙරේදරක දැකපු රූප, අවුරුද්දකට කලින් දැකපු රූප කතාවක් නැහැ. එහෙම එකක් තියනවා නම් තියෙන්නේ ඒ මොහොතේදී දැකපු රූපායතනයේ පිරිසිදු නොදන්නාකම නිසා එහෙ තියෙනවා කියලා නිමිති තුරු කරපු එක නිසා අද අපි හිතනවා ඒ සංඥාව පිළිබඳව. හැබැයි ඒක මේ මොහොතේ පවතින නිමිත්තක් නෙමෙයි. මොකද මේ වර්ණ රූපේ නැවත කවදාවත් ඇහැට පතිත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. රූපේ නිරුද්ධම තමයි. එතකොට මෙන්න මේ ඇසේ Nirodhaය රූපේහි Nirodhaය යම් කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරනවා නම් ප්‍රතිවේධ කරනවා නම් එයාට ඒ වගේම දකින්නට පුළුවන්කම තියෙනවා. ඇහැ රූප දෙකට විතරක් රූප දකින්න දැනගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. එතන යම් විඥානන කෘත්‍යයක් තිබුණා. විඥානන කෘත්‍යයක් කිව්වේ දැනගන්න බව. ඒ රූපය දැනගන්න බව තමයි චක්කු විඥාණයෙන් සිද්ධ කළේ. ඒකත් හතගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒකට මේ ධර්මතා තුනම හතගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් ඒ කියන්නේ ස්පර්ශය කියලා එකක් පනවන්න තැනක් නැහැ. එහෙනම් ස්පර්ශය නිරුද්ධයි. ස්පර්ශය නිරුද්ධ වෙනකොට එන වේදනාව කියලා දෙයක් තියෙන බවට පනවන්න පුළුවන් කමක් නැහැ වේදනාව නිරුද්ධයි. දැන් මේ ධර්මතා ටිකේ Nirodhe දකිනවා නම් දැන් අපි මෙහි පවතින අම්මා දරුවා තාත්තා කියලා අපි හිතාගෙන ඉන්න සංකල්පයන් ප්‍රඥප්තියෙන් අපි පනවන්නේ කොහේ කියලාද? අර රූපාදී ධර්මයන්ගේ Nirodhe අපි දකිනවා නම් මේ ධර්ම අපි පනවන්නේ පවත්වන්නට යන්නේ කොහෙට කියලාද? අපිට කියන්න තැනක් ලැබෙන්නේ නැහැනේ. ඒ ධර්මයන්ගේ අනිත්‍යතාවය අපි ප්‍රතිවේධ කරලා. ඒ නිසා මේ ධර්මයන්ගේ තියෙන අනිත්‍ය ලක්ෂණය අපි හරියට මෙතනදී වටහා ගන්න අවශ්‍යයි. මේ ධර්මයන්ගේ තියෙන අනිත්‍ය ලක්ෂණය. එතකොට මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රතිවේධ කිරීම තුළ අපිට පේනවා හට ගැනීම කිව්වේ මොකද්ද? වැයවීම කියලා කිව්වේ මොකද්ද කියන එක. එතකොට ලෝකය පිළිබඳව පනවන්න තැනක් නැති වෙලා යනවා. දැන් මේකෙන් කියන්නේ පින්නතුනේ මේ එළියේ මොකක්වත්ම නැහැ. මොකද සමහර අය හිතනවා මේ කියන්නේ එහෙනම් එළියේ මොකක්වත්ම නැහැ කියලා රූපේ කියලා දෙයක්වත් නැහැ. මේ ඔක්කොම හිතේ හදාගත්ත දෙයක් කියලා ඇතන් විට ඇතන් කෙනෙක් කල්පනා කරනවා. පින්නතුනේ රූපේ කියලා කියන්නේ බාහිර ආයතනේ නෙමෙයි කියනවා නම් ඒක මොකක්ද එහෙමනම්? නිසා මේ කියන්නේ එළිය මොකක්වත් නැහැ කියලා දෙයක් නෙමෙයි. එළියම් කෙනෙක් කියනෝ හෝ නැහැ හෝ කියලා කතා කරන්නට යනවා නම් භෞතිකයේ පිළිබඳව ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනේ නෙමෙයි පරමාර්ථ අනිත්‍යතාවය පිළිබඳව දේශනා කිරීම. එතකොට අපිට එතනදී තේරුම් ගන්නට වෙනවා එතනදී දේශනේ මොකද්ද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේගේ පැනවීම උනේ ආයතන ඇති කල්හි හටගන්න දේ රූපය පිළිබඳව. ඒක ආයතන නැති වෙනකොට රූපේ නැති වෙලා යනවා. ආයතන වලට ගෝචර නොවිත් රූපේ එළියේ තියනවා කියලා කෙනෙක් කිව්වොත් මොකද්ද වෙන්නේ? ආයතන වලට ගෝචර නොවන කල්හිත් රූපේලිය තියෙන ඇහැට නොපෙනෙන කොටත් වර්ණ රූපේලිය තියෙනවා කියනවනේ. එයා කොහොමද දන්නේ වර්ණ රූප තියෙනවා කියලා? ඒ කියන්නේ එයාට හත්වෙනි ආයතනයක් තියෙනවා. නෑ එයා සංකල්පමය වශයෙන් උපද්දගත්ත දෙයක් ඒත් එළියේ තියෙනවා කියලා එයා හිතනවා. ඒ නිසා මේ ආයතන හයෙන් තොරව අපිට දේවල් දැනගන්න පුළුවන් කමක් නෑ. ඉතින් ආයතනයන්ට අනුව අපි දකින්නේ අසමුවට පැමිණි දේ විතරයි. අතීත දේවල් දැනගන්න පුළුවන් ඕන තරම් අපි දැකපු දේවල් ගැන. හැබැයි දැන් තියෙන දේ පිළිබඳ නෙමේ දැනගන්න අර දැකපු මොහොතේ තිබුණු වර්ණ රූපය ගැන දැන් අරමුණු කරලා දැනගන්න. එතකොට ඒක කොහෙවත් තිබිලා දැන් මෙතෙන්ට ඒ වර්ණ රූපය දැන් ඇහැට ඇහැ කරා අපහු හිතට යනවා එහෙම නෙමෙයි. ඒක අපි අරමුණු කරලා දැනගන්න දෙයක්. ඒකයි ඒක ධම්මායතනේ පරියාපන්නව අපි දැනගන්නවා කියන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ විදිහට අපි ඇහැ රූප චක්කු විඥානාදී මේ ධර්මයන්ගේ Nirodhe ප්‍රත්‍යක්ෂ කරනකොට දැන් අපිට අර වේදනාව, තණ්හාව කියන මේ දේවල් පණවන්නට තැනක් නැහැ. පණවන්න වස්තු විශයක් ලැබෙන්නේ නැහැ. ඒ ධර්මයන්ගේ Nirodhe තමයි අපිට පේන්නේ. ධර්මයන්ගේ Nirodhe පේනකොට පින්නතුනි ඒකම තමයි විමුක්තිය බවට පත් වෙන්නේ. දැන් යාට නිමිති ලෝකයේ තුල තියෙන නිමිති අනුනිමිති පණවන්න දේවල් නැහැනේ. හැඩතල, යෑමීම් මේ කිසිම දෙයක් ලස්සන, කැත, හොඳ, නරක රූපේ පැත්තේ පණවන්න පුළුවන්කම නෑ ඒක නැති වෙලා ගිහිල්ලා. ශබ්දේ පැත්තේ පණවන්න පුළුවන්කමක් නැත්තේ නෑ ඒක නැති වෙලා ගිහිල්ලා. යා සියලු නිමිති වලින් නිදුණු පුද්ගලෙක් බවට පත් වෙනවා. අන්ගේ සියලු නිමිති වලින් මිදී යන බවට අපි කියනවා අනිමිත්ත විමුක්තිය කියලා. ඒ අනිමිත්ත විමුක්තිය තමා තුළ සාක්ෂාත් කොට තමා තුළ ප්‍රතිලාභ කොට වාසය කරන කෙනාට අනිමිත්ත චේතෝ විමුක්ති සමන්නාගත පුද්ගලයා කියලා කියනවා. ඒ අනිමිත්ත චේතෝ විමුක්තියට කෙනෙකුට සමවදින්නට පුළුවන්කම තියෙනවා. ඒකට අනිමිත්ත චේතෝ සමාධිය කියලා කියනවා. එනිසා පින්නතුනි අපිට මේ අනිත්‍යානුපස්සනාව ඊටාම ගැඹුරින් ප්‍රතිවේද කරන්නට තියෙනවා. නුවණින් සම්මර්ෂණය කළ හැකි ගැඹීර ඥානචර්යාවක්. ඒක ආවට ගියාට මේ තියෙන දෙයක් නැති වෙලා වෙනස් වෙලා යනවනේ. අනේ මේ දේවල් ඔක්කොම කැඩිලා බිඳිලා යනවනේ කියන තැනකට විතරක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙනතිනම් ඒකේ අර්ථය විකෘති කරලා අර්ථය වෙනස් කරලා ඇතැම් වෙලාවට ඇතැම් අය අදහස් කරනවා වගේ මේ කියන්නේ අනිච්ච කියලා එහෙම නැතිනම් කැමැත්ත ඉෂ්ට නොකරන දේවල් තියනවා කියලා එහෙම දේවල් වලිනුත් මෙතෙන්ට දෙයක් සිදු කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි? එතකොට ඒක මූලික අර්ථයෙන් එළිය. මූලික අර්ථයෙන් එළිය කියන්නේ දැන් අපි අනිත්‍යතාවය කියලා කතා කළේ හේතුඵල ධමක පැවැත්මනේ. එතකොට හේතුඵල ධමක පැවැත්ම කියන තැනින්ම අපි නිදිලා අපි ඒ කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක කියන තැනින් අපි අයින් වෙලා ගිහිල්ලා අපි කතා කරලා තියෙනවා කැමැති අකමැති දේවල් තියෙනවා කියන එක. ඒ කියන්නේ අර තණ්හාව ඇතුළේ ඉඳලා තණ්හාව නැති කරන්න යන තැන තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒක සාධාරණ උත්තරයක් වෙන්නේ නැහැ. ඒ නිසා තණ්හාව නැති කරන්න නම් තණ්හාව පවතින දේවල් හම්බ වෙන්න බෑ. පවතින දේවල් හම්බ වෙන්න බෑ නම් එතන තියෙන ඒ ධර්මයන්ගේ Nirodhaය නැතිනම් ඒ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය අපි ප්‍රතිවේධ කළ යුතු වෙනවා. ඒකයි චක්කුම් අනිත්‍යං කියලා කිව්වේ. ඇහැ කියන එක අනිත්‍ය ධර්මයක්. ඒකයි ඒක කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම කියලා කියන්නේ. ඒක හටගෙන ඡයයටපත් වෙන දෙයක්. වැය වෙලා යන දෙයක්. නොඇලිය යුතු දෙයක්. නොඇලීම ස්වභාව කොට පවතින. නිරෝධය නැතිවීම ස්වභාව කොට පවතින දෙයක්. මේ විදිහට ස්පර්ශ ආයතන හයම යාට හමු වෙනකොට අනේ එතකොට යාට ලෝකය හෝ ලෝක ප්‍රඥප්තියක් නෑ. ලෝකය කියලා යමක් හමු වෙන්නේත් නැහැ. ලෝක ප්‍රඥප්තියක් ලෝකයේ පිළිබඳ පැනවීමක් එයාට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එයාට මේ සියල්ලන්ගෙන්ම නිදී වාසය කරන කෙනෙක් කියලා කියනවා. එතකොට අෂ්ටලෝකාදී ලෝක ධර්ම ඔහු කරා පැමිණෙනකොට ඒ ලෝක ධර්මයන්ගෙන් නිදී ඔහු වාසය කරනවා. ලෝක ධර්මයන් ඔහු කරා පැමිණෙනකොට ඒ ලෝක ධර්මයන්ගෙන් මිදලා යා වාසය කරන්නෙක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි අපිට බුදු සසුනක ලබන්නට පුළුවන් උත්තරීතරම ලාභය බවට පත් වෙන්නේ. එහෙනම් ඒකට තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්වපු මාර්ගය තමයි අනිත්‍යානුපස්සනාව. ඉතින් ඔය අනිත්‍යානුපස්සනාදී භාග්‍යතුන් වහන්සේ පෙන්වපු මාර්ගවලට වඩා වෙන කෙටි කෙටි මාර්ග නැහැ. තියෙන කෙටි මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ. එනිසා ඔබ අනිත්‍ය වශයෙන් දැක්ක යුතුයි. ඒ ස්කන්ධාදී ධර්මයන්ගේ අනිත්‍යතාවය ප්‍රතිවේධ කරලා ඒ ධර්මයන් තුල ඔබේ නිමිති ආදී තියෙනවා නම් ඒ නිමිති පණවන්නට තනක් නැති කරලා ඒ නිමිති වලින් නිදහස් වෙලා තියෙන්න අවශ්‍යයි. ඒක තමයි විස්තරාත්මකව අපි කතා කළේ අනිත්‍ය සංඥා කියලා. ඒ වගේම අනත්ත් සංඥා කියලා කියනවා අනාත්මය පිළිබඳව හඳුනා ගන්නා කම. අපි ඒ පිළිබඳව විවිධ පරයයන්ගෙන් කතා කළා. අනාත්මය පිළිබඳව කතා කිරීමේදී විවිධ පරයයන්ගෙන් කතා කළා. එතකොට මේ තම වශයෙන්හි පවත්වන්නට බැරි අසාරක අර්ථයෙන් කතා කරන අනාත්මය කියන දේ සෑම ධර්මයකම තියෙන ස්වභාවය. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා කිව්වා වගේම සබ්බේ ධම්මා අනාත්තාති කියලා. සියලු ධර්මයෝ අනාත්මයි කියලා. සියලු ධර්මයෝ අනාත්මයි කියලා කිව්වේ ලෝකේ යම් කිසි ධර්මයක් තියෙනවා නම් ඒ සියලුම ධර්මය. සියලු සංස්කාරයන් අනිත්‍යයි ගන්නා යම් සංස්කාරයක් තියෙනවා නම් ඒ ධර්මය අනාත්මයි. ඒ ධර්මයක් නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍ය. සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි නැතිනම් සත්ත්ව පුද්ගලය වශයෙන් පනවන්න දෙයක් නැහැ සත්ත්ව පුද්ගල බවින් හිස් අන්නේ සත්ත්ව පුද්ගල බවින් හිස් කියන එක ප්‍රතිවේධ කරලා තියෙනවා ඒකයි නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියලා කියන්නේ එතකොට පින්නතුනේ මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ අනාත්ම ධර්මයේ පිළිබඳව ප්‍රතිවේධ කරන්නට ඒ අනාත්ම ධර්මයේ පිළිබඳව ප්‍රතිවේද කිරීමේදී අපිට මේ ආයතනාදී ධර්මයන් කියන අනාත්ම ලක්ෂණය අපිට එතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. තව විදිහකින් කතා කළොත් ස්කන්ධයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණයත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒකයි ඇස අනිත්‍යයි ඇස අනාත්මයි කියලා පෙන්වන්නේ. රූපය අනිත්‍යයි රූපය අනාත්මයි වේදනාව අනිත්‍යයි වේදනාව අනාත්මයි අනිත්‍ය යම් කිසි දෙයක ලක්ෂණයක් නම් ඒ අනිත්‍ය ලක්ෂණයේ තියෙන ඕනෑම දෙයක් අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. අනිත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන යම් ධර්මයක් තියෙනවා නම් නැතිනම් අනිත්‍ය ධර්මයේ ප්‍රතිවේද කරනවා නම් ඒ ප්‍රතිවේද කරන දේ අනාත්මයි. පටිච්ච සමුප්පන්න බව දකින සිතක් වෙනවා නම් ඒකත් පටිච්ච සමුප්පන්නයි. අන්න ඒ වගේ සියලු ධර්මයෝ ලෝකයේ තුල අනාත්මයි. සියලු ධර්මයෝ එතකොට අපි අනාත්මය තේරුම් ගැනීමේදී අපි තේරුම් ගන්නට ඕනේ අපි සඳහන් කළා ප්‍රධානම දේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. අපි තේරුම් ගන්නට අවශ්‍ය ආත්මයක් වශයෙන් පණවන්නට දෙයක් ලැබෙන්නේ නැහැ කියන්නේ. ආත්මයක් වශයෙන් පණවන්න දෙයක් නැහැ. ආත්මයක් වශයෙන් පණවන්නට තැනක් නැහැ කියන්නේ. එතකොට සත්පුද්ගල ආත්ම භාව වශයෙන් පණවන්නට දෙයක් නැත්නම් අන්න ඒක තමයි අනාත්ම සංඥාව තුළ නැතිනම් අනත්ත් සංඥාව තුළ අප විසින් පරිභාවිත කළ යුතු දේ නැතිනම් නුවණින් මෙනෙහි කළ යුතු දේ බවට පත් වෙනවා. අපි මුලින්ම කියවා සංඥාවක් කියන්නේ හඳුනා ගන්නා ආකාරය කියලා. ඒකට මේ ස්කන්ධ ලෝකය පිළිබඳව ආයතන ලෝකය පිළිබඳව අපි හඳුනාගත යුතු විදියක් තමයි මොකද්ද? අනත්ත් සංඥාව. අනත්ත් සංඥාව. එතකොට මේ ස්කන්ධ ආයතන ආදී මේ ලෝකය පිළිබඳව අනාත්ම වශයෙන් ඇසුරු කරන කෙනෙකුට බාහිර රූප සත්පුද්ගලයේ වශයෙන් පේන්නේ නැහැ. ඒ වගේම රූප ආයතනයට සාපේක්ෂව ආත්ම වූ පුද්ගලයෙක් මේ පැත්ත දැනෙන්නේ නැහැ. දැන් ඇතන් විට කෙනෙකුට හිතෙනවනේ දැන් එළියේ සත්‍යයක් පුද්ගලයෙක් නැහැ කියන එක බලන්නස අපි ගිහිල්ලා ඔය තියෙන එක ටෙස්ලොම් නියදස් කියලා මෙනෙහි කළා හරි පටවියාපෝ තේජෝ වායෝ වශයෙන් මෙනෙහි කළා හරි අපිට පුළුවන්කම තියෙනවා මේක බලන්නට. එතකොට ඒත් දැන් අප්‍රාණික දෙයක ඔය ගයක් ගහක් ගලක් පිළිබඳව බැලුවොත් එහෙම ඒක ඉතින් අනාත්මයි කියලා අපිට හිතෙන්නේ නැතුව කොහොමද අපි ඒකේ දකින්නේ ඒක අනාත් අනාත්ම සංඥාව කියලා. පිටතේ අනාත්ම සංඥාව පිළිබඳ දැකීමේදී ඔබට ඔය බාහිර ආත්ම සංකල්පයක් තියනවා කියන එක එක පැත්තක් විතරයි. අනිත් පැත්තේ තමයි ජීවි අජීවි බෙහෙදයකින් තොරව ඔබට තමන්ගේ පැත්තේ ගොඩනගෙන ආත්ම සංඥාව. දකින්න කෙනා ඉතුරු වෙනකම විඳින කෙනා ඉතුරු වෙනකම හඳුනන කෙනා හිතන කෙනා දැනගන්න කෙනා ඉතුරු වෙනකම අනේ කෙනානේ දැන් ඔය මාස ගණන් අවුරුදු ගණන් ජීවත් වෙන්නේ ඒ කෙනාටනේ සැප දුක ලෝකෙ තුල එන්නේ එතකොට ඒ කෙනාටනේ ওই විදිහට විඳගෙන යන්න පුළුවන්කම තියෙනවා අන්න ඒක අපි දුරු කළ යුතුයි. එතකොට ඒ අනාත්මය කියලා කියනකොට අපිට හමු වෙන ඒ ඒ ලක්ෂණය අපි හරියට තේරුම් ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඒක එළියේ තියෙන එළියේ ජීවත් වෙන කෙනෙක්ගේ නැතිවීම නෙමෙයි. එළියේ ජීවත් වෙන කෙනෙකුගේ තියෙන මරණයම නෙමෙයි. අපිට එතකොට තේරුම් ගන්න පුළුවන්කම තියෙන එතනදි කතා කරන්නේ මොකද්ද? එළියේ ඉන්න සත්‍යයක් නැහැ කියලා දකිනවා කියන එකට වඩා ඒ දේ වගේම අපිට පේනවා රූපය රූපේ දකින්නකොට දකින්න කෙනා මේ පැත්තේ ජීවත් වෙනවා කියලා ඇති වෙන තැනක තියෙන ආත්ම සංකල්පනාව දුරු වෙන විදිහට හඳුනා ගැනීමක් ඇතුව වාසය කිරීම ඒකයි අපි රූපේ ඒ විදිහට ප්‍රතිවේද කරනකොට රූපේ දකින්නෙක් මේ පැත්තේ පනවන්න ඉඩක් ඉතුරු වෙන්නේ රූපේ දකින්නෙක් පනවන්න ඉඩක් ඇති වෙන්නේ ඇයි? අපිට නාම ධර්මතා ටිකේ වැයවීමත් රූප ධර්මතා ටිකේ වැයවීමත් පේනවා. නාම රූපයන්ගේ වැයවීම කියන දේ දකිනවා. නාම රූප ධර්මයන්ගේ වැයවීම පෙනෙනකොට නාම රූප ධර්මයන්ගේ Nirodhe පෙනෙනකොට පින්නතුනි අපිට එතන අල්ලන්න, එතන ග්‍රහණය කරන්න කිසිම දෙයක් අපිට හම්බ වෙන්නේ එනිසා නාම රූප ධර්මයන්ගේ Nirodhe නාම රූප ධර්මයන්ගේ නැතිවීම කියන දේ තමයි අනාත්මය තුලත් අනාත්ම සංඥාවත පසුබිම හදාගෙන තියෙන්නේ. එතකොට අපිට පේනවා රූපේහි රූපේ ස්වභාවයක් නාම ධර්මයන්ගේ ඒ නාමන ලක්ෂණයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකත් සත්පුද්ගල භවෙන් තොරයි කියලා. ඒකට එතනදී අර බාහිර දේට වඩා අපි කතා කළේ ආධ්‍යාත්මික ආත්ම සංඥාව පවා දුරු කරගන්න පුළුවන්කම තියෙන ඒ විදිහට බලනවා. මොකද අතමිට කෙනෙක් හිතනවා දැන් එළිය රූපයක් දැක්කහම මොකද එතන තියෙන ආත්ම සංඥාවක් ප්‍රාණික දෙයක් දකින්නකොට කියලා. වෙනතනේ ඒ ඒ රූපේ ආත්මයක් කියලා ඔබ නොහිතුවට ඒ රූපේ දකින්න කෙනා ආත්මයක් කියලා හිතනවනේ මේ පැත්තේ ජීවත් වෙන්නේ. අන්න ඒ කෙනා කියලා ඔබට එතන හමු වෙන ආත්ම සංකල්පයේ තියෙන අර රූපේ තියෙනවා කියලා දකින්න එකත් එක්කනේ. කෙනෙක් දකින්න තැන ඔබ ගහක් ගලක් දකින්න තැන ඔබට හමු වෙන ආත්ම සංඥාව ඒ සෑම තැනකටම පොදුයි. ඒ සෑම තැනකටම පොදුයි. ඒ නිසා ඔබට තමන්ව රැස් වෙන කම ඔබට ඔබ රැස් වෙනකම ඔබ ඉවත් කරන්නට අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි ආයතන භාවනාවක් කළ යුතු වෙන්නේ. ආයතන භාවනාවක් කියලා කියන්නේ මේ ආයතන ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ දැකලා ඒ පැත්තේ අපි සත්පුද්ගල භවෙන් හිස් කියන ස්වභාවය ගැන තේරුම් ගත යුතුයි. කියන්නේ රූපය කෙනෙක්ද කියන එක අපි බැලිය යුතුයි. රූපය කෙනෙක්ද සද්දේ ගන්ධේ රසේ ස්පර්ශයේ කෙනෙක්ද කියලා අපි බලනකොට අපිට පේනවා මේ එකක්වත් කෙනෙක් නොවනකම්. ඒ වගේම අපි බැලිය යුත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පරයයනත් උනවා. එතකොට අපිට පේනවා රූපය කෙනෙක් නෙමෙයි රූපය සත්‍යයක් නෙමෙයි. අර සරිත්තරන් වහන්සේ අහන්නේ අවස්ථාවකදී යමකහමඳුරුන්නේ. ඔය රූපේ දරහතන් වහන්සේ. රූපේ රහතන් වහන්සේ නෙමෙයි. වේදනාවද රහතන් වහන්සේ නෑ වේදනාව රහතන් වහන්සේ නෙමෙයි සංඥාවද රහතන් වහන්සේ නෑ සංඥාව රහතන් වහන්සේ නෙමෙයි සංස්කාරයේද රහතන් වහන්සේ නෑ සංස්කාරයේ රහතන් වහන්සේ නෙමෙයි එහෙනම් විඥානයේද රහත් නෑ විඥානයේ රහත් නෙමෙයි ඔය ටික හැරුණකොට වෙනත් කෙනෙක්ද නෑ වෙන කෙනෙකුත් නෙමෙයි ඕකම ගන්නකො සත්‍යය කියන එක රූපේද සත්‍යය නෑ රූපේ සත්‍යය නෙමෙයි එහෙනම් වේදනාවද සත්‍යයක් නෑ වේදනාවක් සත්‍යයක් නෙමෙයි ඔබ හඳුනන කමද සත්‍ය නෑ ඒකත් නෙමෙයි. හිතන කමද සත්‍ය නෑ. දැනගන්න කමද සත්‍ය නෑ. ඔය ටිකෙන් තොරව සත්‍යයක් කියලා වෙනම මොකුත් තිබුණද? නෑ වෙනම දෙයක් තිබුණෙත් නෑ පනවා. එහෙනම් මොකක් නිසා? මේ ධර්මතා ටික හටගෙන මේ මේ එක මොහොතින් මොහොත නැතුව යනකොට මේ එකක්වත් සත්‍යයේ පුද්ගලයක් හැටියට අපිට පණවන්න දෙයක් නෑ නේද කියලා අපි නුවණින් මේක ප්‍රත්‍යක්ෂ කිරීම තුළ විතරයි අපිට මේ ස්කන්ධයන්ගේ අනාත්ම ලක්ෂණය ප්‍රතිවේධ කරන්න පුළුවන්කම තියෙන්නේ. ආයතන ධර්මතා ටිකත් ඒ විදිහමයි. ඒ ආයතන ධර්මතාවයන් ඒ ඒ තන හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දේ දැකීම තුළ විතරයි තියෙන්නේ. අපිට ඒ හැම තැනකම තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක සත්‍යයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි අපිට ආත්මයක් වශයෙන් ඒක ග්‍රහණය කරන්නට පුළුවන් කමක් නැහැ මේ ආකාරයෙන් අපි ඒ පිළිබඳව කරන පරිග්‍රහණයට කියනවා අනත්ත් සංඥා කියලා. ඒ අනත්ත් සංඥාව තමයි පින්නතුනේ අපේ ජීවිතයේ අපි වඩා ප්‍රගුණ කළ යුතු ඊළඟ දේ බවට පත් වෙන්නේ. අනිත්‍ය සංඥාව වගේම අනාත්ම සංඥාවක් ඔබ තිතාම ප්‍රායෝගිකව ඔබ වැඩි යුතු දෙයක් ලෙස අපිට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. මේ සංඥා දෙක ප්‍රතිවේධ කිරීම තුළින් ඔබට පුළුවන්කම තියෙනවා මේ සබ්බං කාමරාගම් පරියාදීත සියලු කාමරාගය දුරු කළ දාන්නට සබ්බ රූප රාගම් පරියාදීති සියලු රූප රාගය දුරු කළා දාන්නට සබ්බ භව රාගම් පරියාදීති සියලු භව රාගය දුරු කළා දාන්නට ඒ වගේම සියලු මානෙ කියන දේ නැති කළා දාන්නට පුළුවන්කම තියෙනවා සියලු සංස්කාරයන්ගේ තියෙන නিত্য සහ ආත්ම කියන බව නැති කළා දාන්නට පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ හිතේ තියෙන පෙරළුණු විපල්ලාස ධර්ම හිතේ තියෙන පෙරළුණු සංඥා පෙරළුණු අදහස් දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඉතාමත් ප්‍රබලවම ඔබ දියුණු කළ යුතුම දෙයක් තමයි ඔය කතා කළේ. යම් කිසි කෙනෙක් මේ ලෝකේ නිර්වාණය අවබෝධ කරනවා කියලා කියනවා නම් ඒ නිර්වාණය අවබෝධ කරන කෙනා ඔය අනිත්‍යතාවය අනාත්මතාවය නැතිනම් අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය ප්‍රතිවේද කරගෙනම තමයි නිර්වාණය අවබෝධ කරගන්නේ. දුක්ඛ ලක්ෂණයත් අපි එතනට ඇතුළත් කරනවා ඒ දුක්ඛ ලක්ෂණය එයා අවබෝධ කරගන්නේ පින්නතුනේ. ඔය අනිත්‍ය කියන සංකත ධර්මයක තියෙන සංකත ලක්ෂණාදිය වටහා ගැනීමත් සමග වශයෙන්හි පවත්වන්නට බැරි ස්වභාවයක් සමග. එතකොට මේ ඔක්කොම එකට එකක් ප්‍රතිබද්ධ ධර්ම. ඒ කියන්නේ දැන් යමක් අනිත්‍ය නම් ඒකම තමයි දුක. යමක් අනිත්‍ය නම් ඒකම තමයි දුක්ඛ ලක්ෂණයට කියන්නේ. යමක් දුක නම් ඒකම තමයි අනාත්ම ලක්ෂණ වලින් යුක්ත. ඒ කියන්නේ වෙනත් දෙයක් නෙමෙයි ස්කන්ධ ටිකම අනිත්‍යයි. ඒ ස්කන්ධ ටිකම දුක්ඛ ලක්ෂණ ටිකෙන් යුක්තයි. ඒ දුක්ඛ ස්කන්ධ ටිකම අනාත්මයි. ඒකට මේ මේ මේ දේවල් එකින් එකට වෙන් කරන්නට බැරි තරමට මේ ධර්මයන්ගේ මේ ලක්ෂණ ටික विद्यමානයි. ඒ නිසා මේ ත්‍රිලක්ෂණ ධර්මය ප්‍රතිවේධ කිරීම තුළ තමයි එදා මෙදා තුර කවුරු හරි නිර්වාණය අවබෝධ කරා නම් අවබෝධ කරගන්න. අවබෝධ කරනවා නම් ඉදිරියට අවබෝධ කරන්නේ ওই ධර්මතා ටික අවබෝධ කිරීම තුළ. එකයි අට්ඨකරාපීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා කිව්වේ. මේ පද තුන දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා. අනිච්ච දුක්ඛ අනාත්ත. ඒතරම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය. ඒකට ඒක තමයි මේ ලෝකයේ තියෙන ලක්ෂණය. ඒ ලක්ෂණ විදිහට ස්කන්ධ ධාතු ආයතන ලෝක දකිනකොට ඒ දැකීම තුළ ලෝකයේ ඇසුරු කරන්නට සංඥා ඇසුරු කරන්නට නිමිති හමුවන්නේ නැතුව ඒ දේවල් වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. එනතනේ ඔබ ලබාගත් මනුස්ස ජීවිතයේ ඔබ මේ අර්ථය සාධනය කරගන්නට මේ අර්ථය සාක්ෂාත් කරන්නට ඔබ අප්‍රමාදී වන්නට ඕනේ. ඔබ ඒ සඳහා වංකෝම උත්සාහවත් වන්නට ඕනේ. නැතිනම් අපේ ජීවිතය හිස් වූවක් බවට පත් වෙනවා. අපි ජීවිතේ මොනතරම් දේවල් අපි ගොඩනගාගෙන තිබුණා අපි ධනය බලය කීර්තිය මේ මොන දෙයක් අපි ගොඩනගාගෙන හිටියත් පිනතුනේ හැම දෙයක්ම මරණය හමුවේ කෙලවරට පමිනෙනවා. ලෙඩවීම හමුවේ කෙලවරට පැමිණෙනවා. ප්‍රිය විප්‍රයෝගාදී දුක්ඛයන් හමුවේ කෙලවරට පැමිණෙනවා. අපිට පුළුවන් කමක් නැහැ ලෝකයේ තුල දුක නැතුව අද දවසේ ජීවාසය කරන්නට. ඒක මේ ලෝකයේ අන්තිම දුප්පත්ම මිනිස්යාගේ ඉඳලා පෝසත්ම මිනිස්යා ළඟට යනකම් දුක කියන බව වෙනස් වෙලා නැහැ. එක එක්කෙනාට විවිධ පරාසයන්ගෙන් දුක් විඳින්නට වෙනවා. ඒ ඒ තත්ත්වයන්ට අනන්‍ය වූ දුක් විඳින්නට වෙනවා. නමුත් නුවණැත්තෙකුට පුළුවන්කම තියෙනවා පින්නතුනි දුකෙන් මිදලා වාසය කරන්නට. ඒ දුකෙන් මිදී වාසය කරන ක්‍රමය අපි බාහිර භෞතිකයේ තුල හෙව්වට ඒක සාධනීය නැහැ. ඒක සාර්ථක නැහැ. මොකද අපි හොයන දේවල් නිසාම දුක එනවා. හොයන දේවල් නිසාම අපි පීඩාවටපත් වෙනවා. හොයන දේවල් නිසාම අපිට ඒ දේවල් අතහැරලා දාලා යන්න බැරි වෙනවා. ඒ ලෝකෙට අපි ඇලෙනවා. ඉතින් පින්නතුනේ ඒ අපි හොයන සැප ලෝකෙ නිසා අපිට කවදාවත් සැපෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එනිසා කෙනෙක් සැප හොයන්න නම් නැතිනම් කෙනෙක් දුකට අකමැති නම් එයා කල යුතු වෙන්නේ ලෝකයෙන් මිදෙන එක. හිතන ක්‍රමය වෙනස් කරගෙන. ඒ ලෝකයෙන් මිදුණ කෙනෙකුට විතරයි පින්නතුනි පුළුවන්කම තියෙන්නේ දුකේ නැතිවීමටපත් කරගෙන දුකේ නැතිවීමටපත් වෙලා නිවීම කියන දේ උරුම කරගන්න. ඒ නිසා ඇවිලි ලබන දුකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට පැනෙන්නේ. අපිට පැනෙන්නේ නිවි ලබන සැපක්. නිවිලා කොහොමද සැපයටපත් වෙන්නේ එනිසා අද ලෝභ දේශ මොහ ආදී විතර්කයන්ගෙන් ලෝකයේ තුල තියෙන නානස්ක සංඥාවක් ඇසුරු කරන අපිට ඒ සංඥා පවත්වන්නට තියෙන විශේෂ පිළිබඳව යථාභූත විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අන්නේ යථාභූත විෂය පිළිබඳව පවත්වපු සංඥා දෙකක් තමයි අපි කතා කළේ අනිත්‍ය සහ අනාත්ම හැටියට. අන්නේ සංඥා දෙක ඔබ අවබෝධ කරගන්න. ඒ සංඥා දෙක ඔබ නිතර භාවිත කරන, නිතර වඩන, නිතර ප්‍රගුණ කරන සංඥාවක් බවට ඔබපත් කරගන්න. අන්න ඒ පත් කර ගැනීම තුළ පින්නතුනේ ඔබට පුළුවන්කම තියෙනවා විමුක්තිය ඔබේ ජීවිතයට සාධනය කරගන්නට. කල්පනා කරගන්න. ඉතින් මේ විදිහට ලබාගත් මනුස්ස ජීවිතය අපතේ නොයවා කෙසේ හෝ මේ උත්තරීතර ධර්මය අද දවසේදී ඔබේ ජීවිතයට ඔබ උපදව ගන්නවාමයි කියලා. අදිස්ථානයක් ඇති කරගෙන ඒ ඉලක්කයට යෑම සඳහා දවසේ මොනයම් කාලයක් හෝ වෙන් කරගෙන අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර බලයෙන් සිහිපත් කරනවා. කල්පනා කර ගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්න තියෙන්නේ. මේ සුද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේලාට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි අනුමෝදන් කරමු දෙවියන්ටත් දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් ලබත්වා කියලා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං ඒ වගේම මේ රැස් කරගත්ත සියලුම කුසල ශක්තිය අපි මේ ගිය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ සියලු කුසල ශක්තිය ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් ඒ වගේම ඔබට මේ උතුම් ධර්ම ලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්මණ්ඩලයේ සියලු දෙනාටත් උතුම් කුසලය උතුම් නිවනින් සැනසීම පිණිසම කායික මානසික සැනසෙල්ල ලබා ගැනීම සඳහාම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම පෙරවසන්නයි.